තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යාවතා භගවා ලෝකේ සිද්ධේ තව ශාසනං තාවතා පතිගන්නාතු කුජා ලෝකානුකම්පයා ඝාන්තේ ලක්පදිත්තේන දීතේන තම සංසිලා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි සමෝනුදං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේ සංඝගවා පතිගාධාතු මුත්තම අධිවාසේතු නෝභන්තේ නිලාන පච්චයන් මං අනුකම්පාං උපාදාය පතිගාධාතු මුත්තම ගන්ධ සම්භාර යුත්තේන රූපේන හං සුගන්ධිනා පූජයේ පූජනීයානං පූජාභාජනමුත්තමං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සාන්තතිං පූජයාමි මුනින්දස්ස ත්‍රිපාද සරෝරුහි පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේ තේන ලබාමි වක්ඛං උපහාමිලායාති යථායි ධම්මේ කායෝ තථා යාති විනාශභාවං සාත්සාත්සං ඉතිපීසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකනිතු අනුත්තරෝ පුරිස ධම්ම සාරථී සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං හේත පරියන්තං සරණං ගච්ඡාමි යේච බුද්ධාති කාච යේච බුද්ධානාගතා පච්චුප්පන්නාචයේ බුද්ධාං වන්දාං සම්පදා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං උත්තමං වේන වන්දේහං පාදපං සෝවරුත්තමං බුද්ධේයෝ ඵලිතෝ දෝසෝ බුද්ධෝ කමසුතං මමං ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිච්චිකෝ අකාලිකෝ යනිපස්සිකෝ ඕකනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති ධම්මං වේත පරියන්තං සරණං ගච්ඡාමි යේච ධම්මා අතීතා ච යේච ධම්මා නාගතා පච්චුප්පන්නා ච යේ ධම්මා වන්දාමි සබ්බදා නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වාජ්‍යේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං ධම්මං චීධං වරං ධම්මේ යෝ කලිතෝ දෝසෝ ධම්මෝ අමතු කම්මමං සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවත සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අත්ථ පුරිස පුද්ගලා ඒත භගවතු සාවත සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ ධක්ඛිනේයෝ අඤ්ඤලි පරණියෝ අනුත්තරං පුඤ්ඤස්සෙත්තං ලෝකස්සාති සංඝං ජීත පරියන්තං සරණං ගච්ඡාමි යේච සංඝා අතීතාච යේච සංඝානාගතා පච්චුප්පන්නාචේ සංඝාං වන්දාමි සම්පදා නච්චි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං උත්තමං යේන වන්දේ හං සංඝං චිතිධෝත්තමං සංඝේයෝ කලිතෝ දෝසෝ සංඝෝ භවතු සංඝමං වන්දාන්තේ පියං සබ්බං සබ්බඨානේ සුපදීප්තිතං සාරීරික ධාතු මහා භෝධි බුද්ධ රූපං කතලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්පාරීජයං නකා පත්තෝ සම්බන්නිකං සත්තා වන්දේ සංඝෝධි පාදකං ඉමේ තේ මහා භෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි භෝධි රාජා නමස්සුතේ මායාසුතෝ සුගතසා කියසේ හනාතෝ යාතක්ඛනේ සපදසා වබුසංකමිස්වා යස්මින් උදීරය නිරං වරණං නිමිනි සංජාතකේතිය මහං සිරසානමාමි යස්මින් සජ්ජ වදිරාසන බන්ධනේන ජෙත්වා සවාසන කිලේස බලං නින්දෝ සම්භෝධි ඥානමවකම්ම විහාති සම්මා සම්භෝධි චේතිය මහං සිරසානමාමි සංකප්පයන් දස සහස්ය ලෝක ධාතුම් දේසේසි අග්ග භගවා වරධම්ම චක්කං වාරාණසී පුර සමීප වනේ විගානං සංධම්ම චේතිය මහං සිරසානමාමි කත්වාන ලෝක හිතමත්ත හිතං චනාථෝ ආසීතිකෝ උපවත්තන කාලනම්හි යස්මින් විපජ්ජගතවා නිරුපාදිතේතං නිබ්බානතේතිය මහං තිරසානමාමි සාක්ෂාත් මයා පච්චවික්ඛාඥයන් සීවරං පරිහුත්තං සංයාව දේසී තස්ස පටිඝතායං හස්ස පටිඝතාය දංසමකස වාසා සති කිරින් සප සම්පස්සානං පටිඝතාය යාවදේව හිරිකෝපේන පටිච්චාදනත්තං යතහා පච්චයං පවත්තමානං ධාතුමත්තමේ වේතං යතිදං චීවරං සදුබුඤ්ජ කෝච පුද්ගලෝ ධාතුමත්තකෝ නිස්සත්තෝ නිජ්ජියෝ ශුඤ්ඤෝ සබ්බානි කනේමානි චීවරානි අනිමුච්චනියානි ඉමං කෝති කායං පස්සා අතිවිය නිමුච්චනියාං ජායන්ති මයා පච්චවික්ඛිත්වාජ්ජයෝ පින්නපාතෝ පරිබුද්ධෝ සෝරේවද වායනමදායන මණ්ඩනායන විභූෂණාය යාව දේවයි මස්සකායස්ස තිතියායාමනාය විහිංසූ කරතිය බ්‍රහ්මචර්යානුග්‍රහාය ඉති පුරාණංච වේදනං පටියං කාමීනාංච වේදනං නෝපාදිස්සාමි යාත්‍රාච මේ භවිෂ්‍යති අනවඤ්ඤතාජ භාගෝ විහාරෝචාති යථා වච්චයං වවත්තමානං ධාතුවත්ත වේවේතං යදිදං පින්දපාතෝ සදුපුඤ්ඤ කෝච පුද්ගලෝ ධාතුවත්ත කෝනිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ සබ්බෝ බලායන් පින්දපාතෝ අදිවිච්ඡනීයෝ ඉමං කෝති කායං පස්සාති යදිමුච්ඡනියෝ ජායති මයා පච්චවික්ඛිස්වාජ්ජං සේනාසනං පරිභුස්සං සංයාව දේව සීතස්ස පටිඝාසාය උහස්ස පටිඝාසාය දංසමතක වාසා තම තිරින් තම සම්පස්සාලං පටිඝාසාය යාව දේව පරික්ඛය විනෝදනං පටිසංගානාරාවත්තං යථා පච්චයං පවත්තමානං ධාතුමත්තමේ වේකං යදිදං සේනාසනං කදුක භුඤ්ජ පෝජ පුද්ගලෝ ධාතුවත්තකෝ නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ සබ්බානි කනයිමානි සේනාසනානි අදිමුච්ඡනීයානි ඉමං කෝති කායං පත්වා අතිවිය දිමුච්ඡනීයානි යායන්ති මයා පච්චවික්ඛිත්වාද්වයෝ ඥානපච්චය භේතඤ්ඤ පරිඛාරෝ පරිභුක්තු සෝයාව දේව උප්පන්නානං වේයා භාදුකානං වේදනානං පටිඝාසාය අධ්‍යාපජ්ජ පරමතායාති යථා පච්චයං පවත්තමානං ධාතුමත්ථමේ වේතං යදිදං කිලාල පච්චේ භේසජ්ජ පරික්ඛාරෝ තත්පුඤ්ඤ කෝජ පුඤ්ඤලෝ ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ සබ්බෝපනායං විලාල පච්චේ භේසජ්ජ පරික්ඛාරෝ අදිමුච්ඡනියෝ ඉමං කෝති කායං පස්වාති අදිමුච්ඡනියෝ ජායති ඒවං සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ तश्रथो भगवा भिक्खु आवन्ते ते भिक्खवोति भदन्ते दिवे भिक्खु भगवसु पश्चक्षोषु भगवा एतद्वोचे दशैने भिक्खये धम्मा पब्बजितेनाभिन्नां पश्चवेक्षितव्वा अथ मे दश वेवान्यं हि यज्ञोपगतोऽपि पब्बजितेनाभिन्नां पश्चवेक्षितव्वा පරපටිබද්ධාමේ දීකාති පබ්බිතේනාභින්නම් පච්චවෙක්කි සබ්බා අඤ්ඤෝ මේ ආතප්පෝ කරණීයෝ තී පබ්බිතේනාභින්නම් පච්චවෙක්කි සබ්බං අචිනකෝ මේ අත්තා සීලතෝන උපවදති තී පබ්බිතේනාභින්නම් පච්චවෙක්කි සබ්බං අචිනකෝ මං අනුච්ච විඤ්ඤෝ සබ්‍රාහ්මචාරී සීලතෝන උපවදන්ති තී පබ්බිතේනාභින්නම් පච්චවෙක්කි සබ්බං සබ්බේ හේතේ මනසේ හීනානා භාවෝ විනාභාවෝති පබ්බජිතේනාභිධම් පච්චේකිතබ්බං අම්මස්සකෝ මිහි කම්මදායාද කම්මයෝනි කම්මබන්දු කම්මපච්චරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා සස්සදායාද භවිස්සාමි තී පබ්බජිතේනාභිධම් පච්චේකිතබ්බං කතම් හෝ තස්ස මේ රත්ත්‍යං දිවා හීති පතං තීති පබ්බජිතේනා විහං පච්චේක්ඛිතබ්බං කචිනකෝහං ශුඤ්ඤාගාරේ අධිරමාමි තී පබ්බජිතේනා විහං පච්චේක්ඛිතබ්බං අතිනකෝමේ උත්තරි මනුෂ්‍ය ධම්මා අලපරිඥාන දර්ශන විශේෂෝ අධිගතෝ සෝහං පච්චිමේ කාලේ සබ්‍රහ්මචාරී නිකුත්ෝ නමං භවිස්සාමි තී පබ්බිතේනා භින්නම් පච්චේති සබ්බං ඉමේ කෝ භික්ඛවේ දස ධම්මා පබ්බිතේනා භින්නම් පච්චේති සබ්බාති ඉදම වෝච භගවා අස්සවනාතේ භික්ඛු භගවතු භාසං අභිනන්දන්ති අන්ති පරමං නමෝදි මිඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නෙහි පබ්බජිකෝ පරෝපඝාති සමනෝ හෝති පරං හේතයන්තෝ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං වේතං බුද්ධාන සාසනං අනූපවාදෝ අනූපඝාතෝ පාතිමොක්ඛේච සංවරෝ මත්තාඤ්ඤතාද භත්තස්මින් කාන්තාංච සයනාසලං අධිචිත්තේජ ආයෝ ඒතං බුද්ධාන සාසනං සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනිච්ඡිද්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනිද්දින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා සබ්බේ ධම්මානස්සාති අදා පඤ්ඤාය පස්සති අතනිද්දින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා අනිච්ඡාවද සංඛාරා උපාදවය ධම්මෝ උපාදිත්වා නිව්‍යන්ති තේ සංූප සමෝ සුඛෝ සාසස කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයන් හමමේ භාන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයන් හමමේ ධම්ම සංදිත්තික කාලක කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයන් හමමේ සංඝ පුඤ්ඤක්ඛෙත්තං අනුත්තර සාක්ෂාත් ආකාසත්තාදි භුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්තු ශාසනං ආකාසත්තාදි භුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්තු දේශනං ආකාසත්තාදි භුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්තු මම් කරං අස්මින් විහාරකෙත්තානි අරිවත්ථාජ දේවතා අනුමෝදිත්වා ඉවං පුඤ්ඤං රක්ඛන්තු දින සාසනං ඉදං ෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සාදු